එහෙමනම් හොඳින් අහන්න. මේ දක්වා මේ ඇත පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳවයි සත්‍ය දේශනාවේ ප්‍රතිපත්ත වෙන කන්නේ. විශේෂයෙන්ම භාවනා කරන නිවන් ඥාන බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් ඔය සත්‍ය විසුද්ධි ගැන කතා කරනකොට කාමකා විතරන විසුද්ධිය කියලා විසුද්ධියක් තියෙනවා. ඒ කාමකා විතරන විසුද්ධිය ඉක්මවා යාම සඳහා පටිච්චසමුප්පාද ධර්මයන් ඉතා පැහැදිලිවම තමා විසින්ම අවබෝධ කරගත යුතු බව පොත්වල දක්වා තියෙනවා. ඒ සත්‍ය සුද්ධිය කියන එක රස විනිශ්චය සූත්‍රයේ කියන සූත්‍රයේ දක්වා දෙමින් සීල විසුද්ධිය චිත්තවිසුද්ධිය ධිට්ඨි විසුද්ධිය ආදී වශයෙන් මේවා දක්වන්නේ ඊට පස්සේ තමයි කාංකා විතරණ විසුද්ධිය කියන්නේ එතකොට ඒ කාංකා විතරණ කියන්නේ සැක දුරු කිරීම ඒ කියන්නේ ඉස්සරහාත්ම පිළිබඳව මතුආත්ම පිළිබඳව මේ ජීවිතේ පවතින ආකාරය පිළිබඳ ආදී විවිධ කර්ම පිළිබඳව පවස්නා උසක දුරු කර ගැනීම සඳහා පටිච්චසමුප්පාදයන් ගැන අවබෝධ කරගත යුතු බව තමයි මේ පොත්වල ගන්නන්නේ. එතකොට කෙසේකත් මේ පටිච්චසමුප්පාදයන් ගැන අවබෝධ කර ගැනීම තුළ ඒවා නියමාකාරයෙන්ම සමාන හදවත තුළින් දැක්කොත් නිවන් දකින්නට පුළුවන්. එහෙම නිවන් දකින්න අය අදත් සිටිනවා. එදත් සිටියා. ඒ නිසා පරිසම්පාදන් මෙන් පැහැදිලිව අවබෝධ කරගන්න එක සාමාන්‍ය සුදුසුයි. මේක ප්‍රථමයෙන් මේ ඇයට කිව්වේ නාම රූප පත්‍යස්ලාත්නම් කියන කොටසයි. අද මේ නිසා ඒ නිහාට කොටස් දෙකක් තියෙනට බලාපොරොත්තු වන්නේ සලාත්න පත්‍යපස්සෝ පස්ස පත්‍ය වේදනා කියන කරුණු දෙක. සලාත්න නිසා පස්සේ ඇතිවෙනවා පස්සේ නිසා වේදනාව ඇතිවෙනවා කියන එකයි සාමාන්‍ය අදහස. එතකොට සලාතන කියන එකේ තේරුම මේ දන්නවා පස්ස කියන්නේ ස්පර්ශය කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ චක්ක සම්පස්ස සෝත සම්පස්ස ගහන සම්පස්ස ජීවා සම්පස්ස කා සම්පස්ස මනෝ සම්පස්ස කියලා මේ පස්ස කොටස් හයක් තිබෙනවා. චක්ක සම්පස්සේ කියනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගතේ චක්ක සම්පස්සෝ කියලා. ඒ වගේම තමයි සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති සෝත සම්පස්සෝ ධානංච පටිච්ච ගන්ධේච උපපච්ච ධාන විඥානං තින්නම් සංගති ඝාන සම්පස්සෝ ආදී වශයෙන් දැක්වන්නේ ඇහැ තිබෙනවා ඇහැට ඇහැට පෙනෙන රූප තිබෙනවා මේ ඇහැ රූපේ ගැටීම නිසා සමුවීම නිසා චක්ක විඥානය පහළ වෙනවා ඒකට චක්ක විඥානය රූපේ කියන කරුණු තුනේ මේකට තමයි චක්ක සම්පස්සේ කියලා කියන්නේ. ඒතර කන ශබ්දේ සහ සෝත විඥානය කියන කරුණු තුනේ එකතුවට සෝත සම්පස්සේ කියනවා. නාසය ගඳ සුවඳ සහ ඒ ඒ පිළිබඳ තියෙන ගාහන විඥානය යන තේජනාගේ එකතුවට ගාහන සම්පස්සේ කියලා කියන්නේ. ඒ වගේම තමයි ජීව රස ජීව ජීවා විඥාන. ඒක ජීවා සම්පස්සේ කය කයර දැන් වේදේ ස්පර්ශ පොත්සබ්ද කියලා හඳුන්වන්නේ. ඊළඟට කාය විඥාන මේ තිබුණාගේ සතරට කාය සම්පස්ස කියන මනස මනස දැන වේද ධම්මා රම්මන එනිසා පාදන මනෝ විඥාන ඒ තිබුණාගේ එකතුවට මනෝ සම්පස්සය කියලා කියනවා ඒකට අලාත්ම පත්‍යා පස්සෝ කියනකොට මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය කය ආයතන භාවයට පත්වන ආකාරය ගැන කලින් මෙයාට කරුණු කියවා මෙන්න මේ ආයතන භාවයට පත් වීම නිසා තමයි පස්සේ ඇතිවන්නේ නැත්නම් මේ ඇහැ කියන ඉන්ද්‍රිය තිබූ පමණින් නැත්නම් කන කියන ඉන්ද්‍රිය තිබූ පමණින් කිසිම ආකාරයෙන් චක්කු සම්පස්සාදී ධර්මයන් ඇතිවන්නේ ඒක ඇතිවන්න තරම් මෙම ඉන්ද්‍රිය ධර්මයන් ආසන භාවයට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ ඒ තුලින් සිතේට ගැටීමක් ඇතිවන්නට ඕන. ඒකට ඇහැට රූපයක් වෙනාට පසුව චක්ක සම්පස්සේ ඇතිවන්නට චක්ක විඥානය ඇති වෙනවා. ඒ චක්ක විඥානය ඇති වෙනකොටම සත්විඥානය කියලා එතනින් නතර වෙනවා නම් බොහොම හොඳයි. නමුත් එහෙම දැකීම මාත්‍රෙම නතර වෙන්නේ නැති අවස්ථා තමයි සාමාන්‍යයෙන් සහත් වූ බොහෝ කෙනෙකුගේ සිත තුළ සිදුවන ක්‍රියාදාම. එම නිසා ඒ චක්ක සංපස්සේ ඇති වෙනකොටම ඒ රූපේ හඳුනා ගන්න ලබන හඳුනා ගැනීමක් විවිධාකාරයෙන් හඳුනා හඳුනා ගන්න පුළුවන්. ඒ විදිහට රූප සංඥාවක් ඇති වෙනවා. මෙම රූප සංඥාව නිසා ඒක නිසා ඇති වෙන වේදනාව. ඒකයි පස්සපච්චය වේදනා කියලා බුදුහාමර ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ ස්පර්ශය ඇතුණාට පසුව වේදනාවක් ඇති වෙනවා කියලා එහෙම ප්‍රකාශ කළේ ඒ නිසා. එතකොට චක්කු විඥානයේ ඇති වූ පමණින්ම වේදනාවක් ගෙනෙන්නේ නැහැ. සක්විඥානය නිසා අර රූප සංඥා ඇති වෙන්න තෝනේ ඒ රූප සංඥා තමා දකින ආකාරයට අනුව තමයි සැප දුක් හෝ මඳහත් වේදනා කියන කවර වේදනාවක් හරි ඇති කර දෙන්න ලබන්නේ. එතකොට මේ පස්සේ තුළින් වේදනාව බෙදෙන ස්පර්ශයක් තිබෙනවා. ඒ වගේම මේ පස්සේ තුළින් වේදනාවක් ගැන නොදෙන ස්පර්ශයක් තිබෙනවා. කියන්නේ ඇහැ තිබුණාට රූප තිබුණාට චක්ඛ විඥානය කියලා රූප සංඥාවක් ඇති වුණත් සමහර විට අපිට ඇති වෙන වේදනාව විතරම් ප්‍රකට නොවන්නට පුළුවන්. ඒ ප්‍රකට නොවන වේදනාව ඔය අභිධර්ම පොත්වල විශේෂයෙන් දක්වා තිබෙන උපේක්ෂා වේදනාවක් මඳහත් වේදනාවක් ඒක Tamanට ඇති වුණාද කියලා දන්නේ නැහැ. බොහෝ විට තේරෙන්නේ පස්සේ ඒක නිසා වේදනාවක් ඇති වෙන්නේ නැහැ කියලා. දැන් අපට හැද රූප පේනවා, විවිධ වේද රූප අපේ දිනදා ජීවිතයේදී අත්දැකීම් වලින් අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්නට ඕන. මේ හමුවන සෑම රූපාරම්මණයක් තුළින්ම අපිට වේදනාවක් ගෙන දෙන්නේ නැහැ. ඔය රූපක් තියෙනවා, අපි දාගෙනවා, ස්පර්ශයක් ඇති වෙනවා. නමුත් වේදනාවක් ගෙන දෙන්නේ නැති එහෙම රූපාරම්මණක් ලෝකේ තියෙනවා. එතකොට ඒ ස්පර්ශය තුළින් වේදනාවක් ගෙන දෙන්නේ නැහැ එම නිසා. ඒකට මෙතෙන්දී මේ සලාසන පච්චා පස්සෝ කියන එකෙන් අදහස් කරන ලබන්නේ දේශනාවක් ගැනීමට තරම් ප්‍රබල තත්ත්වයේ තිබෙන ස්පර්ශයක් පමණයි. කියන්නේ වේදනාවක් කියන එකෙන් අදහස් කරන්නේ තමන්ට ප්‍රකටව දැනෙන වේදනාවක්. සාමාන්‍යයෙන් අපි ධර්ම පොත්වල දැක්කෙන පරිදි ඕනෑම සිතක් ඇති වෙනකොට වේදනාව නිරායාසයෙන් පහළ වෙනවා කියලා දක්වා තිබෙනවා. එතකොට මේ වේදනාව අපිට ප්‍රකට නැහැ. නමුත් වේදනාවකින් කරව විඥාන පහළ වෙන්නේ නැති බවයි දක්වන්නේ. එතකොට එවැනි පස්සයක් නෙවෙයි අපි මෙහිදී අදහස් කරන ලබන්නේ වේදනාවක් ප්‍රකට වශයෙන් දැනීමට හැකිවන ආකාරයේ වේදනාවක් ගෙන දෙන ස්පර්ශයයි අලාදන පත්‍යාපස්සෝ කියන එකෙන් අදහස් කරන ලබන්නේ. ඒකට කනට ශබ්දය ඇසුනාට පස්සේ ඒ ආකාරයෙන් ශබ්දයේ තිබෙනවා කන තිබෙනවා ඒ දෙක එකට එකතු වීම නිසා සෝත විඥානය පහළ වෙනවා මේ තිදෙනාගේ එකතු වීම ආවට පස්සේ සෝත සම්පස්සේ ඇතිවෙනවා. මේ සෝත සම්පස්සේ ඇති වෙනකොටම ඒ ශබ්දය හඳුනා ගැනීම. ශබ්දය පිළිබඳ හඳුනා ගැනීම සංඥාවක් පහළ වෙනවා. ඒ සංඥාව ඇති වෙනකොට ඒ සංඥාවට අනුකූලව තමයි වේදනාව දැනෙනවා. ඒකට කෙලින්ම පස්සපච්චා වේදනාව කියුවට පස්සේ නිසාම නෙවෙයි වේදනාව ගෙලදෙන්නේ. අර පස්සව ඇති කරගන්න සංඥාව සහ මනසේ පවත්නා වූ මේ ඇතර කලින්ම කියලා තියෙන මනෝපවිචාර. ඒ මනෝපවිචාර ධර්මයේ ක්‍රියාදාමයේ මත තමයි විවිධ විවිධ වේදනා ඇතිවන්නේ. එකම ශබ්දයේ කෙනෙකුට සුඛ වේදනාවක් ගැන දෙන්න පුළුවන් තව කෙනෙකුට ඒ ශබ්දයේ ඒ මොහොතේ හලා දුක් වේදනාවක් ගැන දෙන්නත් පුළුවන් තවත් කෙනෙකුට ඒ ශබ්දයේ තුලින් මනසහත් වේදනාවක් ගැන දෙන්නත් පුළුවන් කවර ආකාරයේ හෝ වේදනාවක් පස්සේ තුලින් ගෙන දෙන්නේ අර සංඥා රූප ශබ්ද සංඥාව හඳුනාගත්තු ආකාරයට අනුව එතකොට කිසිම වේදනාවක් නැතුව ශබ්දය පස්සෙන්ම නැත පස්සේ පස්සෙන්ම නවතින්නත් පුළුවන් ශබ්දය ඇහුණා සෝත විඥානය පහළ වුණා ස්පර්ශ මානසික වුණා කියලා කිසිම ආකාරයෙන් වේදනාවක් නැහැ ඒක සීමා පමණකට නැසීමා එහෙම අවස්ථාවක තියෙන ඒක නිසා ඒ සෝත සංපස්සේ තුලින් ඇතිවන වේදනාව දැනීමට අර ශබ්ද සංඥා ආදී ධර්මයන්ගේ පහළ වීම අත්‍යවශ්‍ය කාරණාවක් මේ සෑම හේතුවක්ම පටිච්චසමුප්පාදයන් කියන්නේ කිව්වොත් බුදුහාමුදුරුවෝ විස්තර කළා නම් එහෙම මේ ධර්මයේ හුඟ දෙනකොට තේරුම් ගන්නට බැරි අවුල් භාවයකට පත් වෙන. එම නිසා තමයි මේ ප්‍රධාන හේතුව පමණ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එයින් අදහස් කරන්නේ මේ පටිච්චසම්පාද ධර්මයන්ගේ ඒ විතර කියන විට ඇති දක්වා ඇති හේතු තියෙනවා. ඒ හේතු පමණක්ම නෙමෙයි ඒකෙන් ඇතිවන ප්‍රතිඵලයේ ප්‍රතිඵලය ලබා දීමට උපකාර වන්නේ. වෙනත් වෙනත් හේතු තියෙන අප්‍රධාන හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ සියල්ලම දක්වලා නැහැ පටිච්චසම්පාදේ. ඒක නිසා ඒක තේරුම් ගන්නට අපි අවබෝධ කර ගන්නට ඕන මේ දෙවිද විවිධ වෙනස් වෙනස් හේතු. ඒ අනිත් ඉන්ද්‍රයන්ට මේ අනුව මේ හැට සිතා ගන්නට පුළුවන්කම තිබෙන්න ඕනේ. ගණ කනාසේද ගඳ සුවඳ ආවට පස්සේ ගාන සම්පස්සේ ඇති වෙන ආකාරයේ දිවට රසයක් ගෑවුනාට පස්සේ ජීව සම්පස්සේ ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි කියන කරුණ ඒ වගේම තමයි කායත ස්පර්ශයක් හම් වුණාට පස්සේ ඒක තුලින් කාය සංපස්සේ ඇතිවන්නේ මෙන්න මේ විදිහටයි මනසට වේද අරමුණු ආවට පස්සේ මනෝ මනෝ සංපස්සේ පාලවන්නේ අන්න ඒ ආකාරයෙන්මයි කියන කරුණ මේ ඇයිතම තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන. එතකොට දැන් අපි මේ චක්ක සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියලා මේ පස්ස කාර්යවල කොටස් හයක් කියලා. පංච පස්සකාය වේදි සම්මා කියන බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන වෙනස් සූත්‍රවල මේ කොටස් 6 පස්ස කොටස් 6 දැන ඉඳලා තියෙන එකයි අදහස්. එතකොට මේ කොටස් 6ක් මෙතන තිබුණාට සත්‍ය වශයෙන් මෙතන කොටස් 6ක් නෑ. තියෙන්නේ මනෝ සම්පස්සයක් පමණයි. චක්කු සම්පස්සය කියලා කියනවා. සෝත සම්පස්සය කියලා කියනවා. ඒ වගේම ධාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස කියලා කියනවා. නමුත් මේ හැමතැනම තියෙන්නේ මනෝ සම්පස්කයක් තමයි. දැන් මේක බුදුරජාණන් වහන්සේ එහෙම කියලා නෑ මේ මම කියවට. එතකොට දැන් ඇහැට රූපයක් දැක්කාට පස්සේ අපි උතුම් මේ ඇදක තේරුම් ගැනීම සඳහා පහසු උදාහරණයක් ගමු. අපි කලින් දැකපු රූපයක් තියෙනවා. මේ කලින් දැකපු රූපේ දැන් අපිට තේරෙන්නේ නැහැ. ඒ රූපේ දැන් ඇත්තෙත් නැහැ. එතකොට මේ රූපය අරමුණු කරගෙන අපිට සිතුවිලි ටිකක් ඇති කර ගන්න පුළුවන් කලින් දැකපු රූපය අරමුණු කරගෙන මනසින් මේ රූපය ස්පර්ශ කරන්න පුළුවන්. සමහරට ඒක දැන් නැත්තටම නැති එකක් වෙන කි. ඒක මොනවා කාරින් හරි විනාශ වෙලා හරි මොකක් හරි වෙලා හරි නැත්තටම නැති කිය දෙයක් වුණත් ප්‍රශ්නයක් නෑ. අපි හිතමු සුනාමි කියලා සුනාමි දැක්ක මිනිස්සු ඉන්නවා දැක්ක මිනිස්සුන්ට ඒක දැන් කිසි හිතුවත් ඒක මනසට වාග් තේනවා හොඳට. ඒක දැන් නෑ නමුත් තියෙනවා. දැන් තියෙන දෙයක් වුණත් අපි වර්තමාන වශයෙන් ඒක දකින්නේ නැහැ. නමුත් අපේ මනසින් ඒක ස්පර්ශ කරලා දකින්නට පුළුවන්. එතන ඇතිවන්නේ චක්කු සංපස්සේ තුළින් ඇතිවෙච්ච එකක් නෙවෙයි මනෝ සංපස්සේ තුළින් ඇතිවෙච්ච එකක්. ඒක මෙයාට පැහැදිලි විය යුතුයි. දැන් අපි හිතමු හෙට හෝ අනිද්දා අනාගතයේදී අපි යම් කිසි රූපයක් බලන්නට යනවා. යම් කිසි දෙයක් දකින්නට යනවා කියන්නේ එහෙම දකින්නට යන්නට ඉස්සෙල්ලා අපිට ඒ පිළිබඳව සිතිවිලි ඇති කර ගන්නට පුළුවන්. ඒ රූපය පිළිබඳ අදහස් පහළ කර ගන්නට පුළුවන්. ඒ රූපේ සමහරට සිතට පේනවා. ඒකේ සිත දර්ශනය වෙන්නේ ඒක රූපේම නෙවෙයි රූප නෙමෙයි. එතකොට ඒ දර්ශනය වෙන එක දැන් දැන් මේ වර්තමාන මොහොතේ තිබෙන එකක් නෙවෙයි අනාගතේ දක්නට යන දෙයක්. ඒකට අනාගතයේ රූප රූපයක් පිළිබඳ සංඥාවක් මනසට ඇති කරගන්නට පුළුවන්. අන්න අතීතයේ ඉස්සර තිබුණු රූපයක් පිළිබඳ සංඥාවක් මනසට ඇති කරගන්නට පුළුවන්. එතකොට අතීතයේ අනාගතයේ පිළිබඳව රූප පිළිබඳ යම්කිසි සංඥා සිතිවිලි ආදියක් ඇති කරගන්නවා නම් ඒව ඔක්කොම මනසේ තියෙන ස්පර්ශය නිසා සිදුවන ක්‍රියාදාමයක්. මේක මේ ඇයිට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. දැන් වර්තමානයේ වර්තමානයේ ඇහැට රූපයක් පෙන්වා කියන එකෙන් අදහස් කරන්නේ නැත්තම් ඇහෙන් රූපයක් දකිනවා කියන එකෙන් අදහස් කරන්නේ තමන්ගේ සිත තුළ නාම ධර්මයක් ඇති වී නැති යාම පමණයි. ඇහැර රූපයක් දැකිනවා කියන්නේ ඒ පිළිබඳ සිතිවිලි ටිකක් නාම ධර්ම ටිකක් තමන්ගේ සිත තුළ ඇති වී නැති යාම පමණයි. වෙන දෙයක් නෙවෙයි. සත්‍ය ඒකයි. එතකොට මේ සිතිවිලි පහළවන්නේ ඇහි නෙවෙයි. ඇහි පහළවන්නට සිතක් තියෙනවා නම් ඒක කාය විඥානයක් පමණයි. ඒ කියන්නේ ශරීරයේ යම් දෙයක් ගැවුනාට පස්සේ අපිට කාය විඥානයක් පහළ වෙනවා නම් උදාහරණ වශයෙන් කතා කරනකොට එහෙම කිව්වොත් ඇහැටත් යම් දෙයක් ගැවුනොත් ඒක පිළිබඳ කාය විඥානයක් පහළවන්නට පුළුවන්. නමුත් අර චක්ඛුඥානය කියන එක ඇහැ අසුර කරගෙන ඇති වුණාට ඇහි පහළවන ධර්මයක් නෙවෙයි. එහෙනම් වැරදි විදිහට පොත්වල දක්වලා තියෙනවා. ඇගේ පහළ වන සිත චක් විඥානය, කනේ පහළ වන සිත සෝත විඥානය, නාසයේ පහළ වන සිත ගාහන විඥානය, ගාහන විඥානය ආදී වශයෙන් එහෙම දක්වලා තියෙනවා. ඒගොල්ලෝ ඒ අය එහෙම කරුණු දක්වා තිබෙන්නේ සමහරට ප්‍රායෝගික අත්දැකීම් නැති නිසා විය හැකියි. කෙසේ වෙතත් මනසිනුයි ඒ සිතුවිලි පහළවන්නේ. එතකොට ඇහැට රූපයක් දකිනවා කියන්නේ චක්කු විඥානය ඇති වෙනවා කියන්නේ තමන්ගේ සිත තුළ නාම ධර්මයක් ඇති වී නැති යා. ඒකට ඇහෙන් මේ රූපේ යම් දැක්කාට පසුව යම් යම් ආකාරයෙන් මේක හොඳයි ලස්සනයි කැතයි උසයි මහතයි කළුයි සුදුයි ඕන ආකාරයකින් පුළුවන් අපිට ඒක පිළිබඳ සංඥා පාල කරගන්න. මේ සංඥා ඔක්කොම තර රූපේ තියෙන එකක් නෙවෙයි. තමන්ගේ සිත තුළයි තියෙන්නේ. සිතේ ඒක ක්‍රියාත්මක වන්නේ. කෙනෙකුට ඊටාම ලස්සන දෙයක් ලස්සන කෙනෙක් තව කෙනෙකුට අපේම කෙනෙක් අපේම දෙයක්. කියන්නේ ලස්සන කැත දේවල් කියලා අපි සංඥාවෙන් අල්ලාගත්තට ඒක එක්කෙනාගේ සිතේ තියෙන තත්ත්වයක් හැරේ කර බාහිර රූපේ තියෙන එකක් නෙවෙයි. කෙනෙකුට ඊටාම ප්‍රියයක් තව කෙනෙකුට ඊටාම අප්‍රියයක් බවට පත් වෙනවා. එනවත් ඕන දාන් කියන. එතකොට ඒ රූප සංඥා සියල්ලම මනසේ පහළ වෙන සිතේ කමනක්. රූපේ නෙවෙයි ඒවා තියෙන්නේ. එතකොට මේ රූපේ දැක්කලා ඒ පිළිබඳ යම් කිසි වේදනාවක් ඇති වෙනවා නම් සැපයක් හරි දුකක් හරි මනස වේදනාවක් හරි ඒකත් අර ඇහැට පෙනෙන රූපේ නෙවෙයි තියෙන්නේ. Tamange සිත තුළ ඇති වෙන ක්‍රියාදාම. සිත තුළ ඇති වෙන නාම ධර්ම ටික. ඒ රූපේ දකින්නවා කියන්නේ සිතේ ටිකක් ඇති වීම. රූපේ හඳුනා ගන්නවා කියන්නේ සිතේ ටිකක් ඇති වීම. ඒ පිළිබඳ යම්තා සිතිවිලි වෙනස් සිතිවිලි ඇති කරගන්නවා නම් ඒවත් තමාගේ නාම ධර්ම. තමාගේ සංසාරයේ තුල ඉන නාම ධර්ම පහළ වෙන නාම ධර්ම. ඒ පිළිබඳ වේදනාව පහළ වෙනවා නම් ඒවත් නාම ධර්ම. රූපය පිළිබඳ සිතේල කිවේ ආශාව වෙන්න පුළුවන් ගැටීම වෙන්න පුළුවන් අමනාපය වෙන්න පුළුවන් නැත්නම් පිළිකුලක් වෙන්නත් පුළුවන් නුරුස්නාදතියක් ඊර්ෂ්‍යාවක් කෝපම පවර ආකාරයක සිතේල ධර්ම තියෙනවා ඒ හැම එකක්ම සමාගයේ සිත තුළ පහළවන නාම ධර්ම පමණයි ඒ හැර වෙන දෙයක් එතන නැහැ ඉතින් තමන්ගේ මෝඩකමට අවිද්‍යාවට තමාගේ සිත තුළින්ම මේවා ඇති කරගෙන තමාගේ සිත තමාගේ මෝඩකමට තමා විසින් මල්ලාගෙන දඟලන දෙඟිල්ලක් මෙතන සත්‍ය වශයෙන් සිද්ධවන්නේ. ඉතින් මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට බැරි නිසා බාහිර රූප උපාදාන කරනවා. බාහිර රූප අල්ලනවා. බාහිර ශබ්ද, බාහිර ගන්ධ, සුවඳ, බාහිර රස, බාහිර ස්පර්ශ ආදී ධර්මයන් අල්ලනවා. මෙතන සිදුවන ක්‍රියාදාමය තමාගේ නාම ධර්ම තමා විසින්ම උපාදාන කර ගැනීමක් පමණයි. එතකොට මේ නාම ධර්ම ඇතිවීම නැතිවීම හැර මෙතන කිසිවක් නැහැ කියන එක පැහැදිලිවම පේනවා නම් රූප පිළිබඳ ඇති වෙන සක්ක සම්පස්සේ කියන එක මනසේ පහළ වෙන මනෝ සම්පස්සයක් පමණක් කියන එක පැහැදිලිව පේනවා. සක්ක සම්පස්සේ කිව්වට සත්‍ය වශයෙන් තියෙන එක මනෝ සම්පස්සයක්. ඒ වගේම තමයි සබ්දේ සබ්දය අරගෙන සෝත සම්පස්සේ කියවට ඒක මනෝ සම්පස්සේ හැර වෙන දෙයක් නෙවෙයි. දැන් උදාහරණ වශයෙන් අපි කතා කරමු ඉස්සරහට සබ්දයක් අහලා අපිට දැන් ඒ ගැන ඒ සබ්දයේ සිහිපත් කර කර ඒ සබ්දය ගැන හිතේට අපිට ලස්සන සින්දුවක් ඇහුවා ඒ සින්දුව ගැන දැන් හිතේ සාර්ථක වෙන්න පුළුවන් කෙනෙකුට. ඒ සබ්දය ඕනනම් තමන්ගේ හිතට ඇහෙනවා වගේ කනට ඇහෙනවා වගේ හිතට දැනෙන සත්‍යකුත් තියෙනවා. අනාගතයේ අහන්න යන શબ્දයක් පිළිබඳවත් එහෙම ඇතිවන්නට පුළුවන්. එතකොට අතීත අනාගත ශබ්ද පිළිබඳ පහළ වෙන සිතිවිලි ඒ පිළිබඳ තියෙන යම්කිසි පස්ස හෝ සංඥා හෝ යම්කිසි නාම ධර්ම තියෙනවා එක්කම සමාගයේ සිත තුළ පහළ වෙන මනෝ සම්පස්සේ නිසා පහළ වෙන ධර්මතාවය. සෝත සම්පස්සේ කියුවට සත්‍ය ඒකයි. වර්තමානික වශයෙන් යම්කිසි શબ્දයක් යම්කිසි කෙනෙක් අහනවා නම් ඒ ශබ්දේ අහනවා කියන්නේ සංකේෂයක් නෙවෙයි නාම ධර්ම ටිකක් සමාගයේ සිට තුළ ඇති නැති යම් කන කනේ ශබ්දයක් ලැබුණාට පස්සෙ ඒ ශබ්දය පිළිබඳ දැනීමක් පහළවන්නේ කනේ නෙවෙයි සිට තුළයි සෝත ශබ්දය ඇසීම නිසා සෝතංච පච්ච ශබ්දේ උප්පජ්ජති සෝත විඥාන කනට ශබ්දේ ඇසුණාට පස්සෙ සෝත විඥානේ පහළ වෙනවා මේ සෝත විඥානේ කනේ නෙවෙයි පහළවන්නේ සිටේ ඉන්නම් සංගතේ සෝත සම්පස්සෝ ඒති දිනාගේ එකතුවට සෝත සම්පස්සේ කියලා කියනවා නම් ඒ සෝත සම්පස්සේ පහළවන්නේ මනසේ. සෝත කන කියන එක දැන් අපි ගමු. ඒකත් නාම ධර්මයක්. ශබ්දේ කියන එක ගමු. ඒකත් නාම ධර්මයක්. මේක මේක තේරෙන්නේ නැහැ. දැන් කන කියන එක නාම ධර්මයක් කියලා කිව්වට කොටින්ම තේරුම් ගන්න බෑ. කන කියන එක රූපයක් බව පැහැදිලිව මේ දන්න කරුණ ගතටත් හමු වෙනවා. ඇහැටත් තේනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු අතරින් ඇදලා තියෙන්නේ ඒක රූපයක්. කනට ඇහෙන ශබ්දත් ඒ මූල ධාතු හතර නිසා ඇතිවෙච්ච උපාදාය රූපයක් වශයෙන් දැන හඳුන්වනවා. කියන පටේ ආපෝතේ ජෝවාය මූල ධාතු අතර නිසා ඇතිවෙච්චි බහුපාදාය රූපයක් තමයි ශබ්දය කියන්නේ. එතකොට මම කියන්නේ මේක ශබ්දයක් රූපයක් නෙවෙයි නාමයක් කියලා. නාමයක් කියන එකෙන් අදහස් කරන්නේ. අපි කන ගැන අවධානයක් යොමු කළේ නැත්නම් ඒ ගැන මානසිකාර පැවැත්වීමක් සිදුුනේ නැත්නම් අපේ මනසේ පැත්තට යොමුුනේ නැත්නම් කන කියලා දෙයක් තියෙනවලුවක් කියලා අපි දන්නේ. ඒ වගේම තමයි එතකොට මේ මානසිකාරයේ පැත්තට යොමු වීම ඒක දැකීම සිත තුළින් කියන්නේ ඒක සිත තුළ පහළවන නාම ධර්මයක්. ඒ කන කියන එක සත්‍ය වශයෙන්ම නාම ධර්මයක්. එතකොට කනට ඇහෙන ශබ්ද මේ ශබ්ද රූප රූප වුණාට මේම අපේ කනේ වැදීම නිසා සිතිවිලි ඇති වුණේ නැත්නම් ඒවා තුළින් සිතිවිලි පහළ වුණේ නැත්නම් ওই ශබ්ද කිසිවක් සත්‍යාරම්ම නෙවෙයි අපට නෙවෙයි. අපට සංසාරම්මයි. එහෙමනම් මේව තනි කරන්න නාම ධර්ම. මේක තේරුම් ගන්නට භාවනාව දිනු කෙනෙක් වියේක ප්‍රඥාව දිනු විතිබියේ. නැති කෙනෙකුට තේරුම් ගන්නට බැහැ. එතකොට ඇහැ කියන්නේ ඇහැ කියන එකත් රූප ධර්මයක් අපි දන්නවා. පටවියාකෝතේජෝ වායෝ මූල ධාතු අතරින් හැදලා තියෙන්නේ. ඒ චක්කු ප්‍රසාද රූපේ කියන එකත් උපාදාය රූපයක් ඒ මූල ධාතු අතරින් ඇතිච්චි උපාදාය රූපයක් චක්කු ප්‍රසාද රූපේ කියන එක. එතකොට ඒක තනිකරම රූප කොටසක් ඒක කිසිම තර්කයක් නැහැ. නමුත් මේ ඇහැ පිළිබඳව අපි ඇහැ කියලා හිතුවත් ඇහැ පිළිබඳ මෙනෙහි කිරීමක් කළත් නැත්නම් ඇහැ පිළිබඳ අපි මනසින් බැලුවත් කොයි ආකාරයෙන් කළත් ඇහැ දර්ශනේ වන්නේ මනසට යොමු වන්නේ ඇහැ තියෙනවා කියලා දන්නේ දැනගන්නේ අර සිත තමන්ගේ සිත ඒ පැත්තට යොමු වුණොත් පමණයි. ඇහැ කියන එක එතකොට සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් නාම ධර්මයක්. ඇහැට පෙනෙන රූප බාහිර ලෝකේ කොච්චර රූප තිබුණත් අපිට ඒවා පිළිබඳ සිතිවිලි පහළ වුණේ නැත්නම් ඒ බාහිර රූපාරම්මන කිසිවක්ම අපට අරමුණු නෙවෙයි. එනායට අරමුණු වෙන්න පුළුවන් අපේ සිතිවිලි අපේ අපේ රූපේ පිළිබඳ සිතිවිලි පහළ වුණේ නැත්නම් ඒ කිසිම රූපාරම්මනයක් අපට නැහැ. එහෙමනම් මේ රූපාරම්මන කියන ඒවත් ඔක්කොම Tamange සිත තුළ පහළන සිතිවිලි ධර්ම නාම ධර්ම. ඒකට ඇහැ කියන එක නාම ධර්මයක්. රූපේ කියන එකත් නාම ධර්මයක්. චක්කු විඥානය කියන එකත් නාම ධර්මයක්. ඒ තුළින් පහළ වෙන චක්කු සම්පස්සත් අනිකර නාම ධර්මයක් මනෝ ස්පර්ශය. මේක තමයි සත්‍ය සත්‍ය භාවය. කන කියන එකක් නාම ධර්මයක්, ශබ්දේ කියන එකක් නාම ධර්මයක්, සෝත විඥානයක් නාම ධර්මයක්, ශබ්ද සංඥා ආදී ධම්ම නැත්නම් ඒක පිළිබඳව ඇති වෙන වේදනා ආදී සියල්ලම තමන්ගේ සිත තුළ පහළ වන නාම ධර්ම මේ නාම ධර්ම හැම එකම පහළවන්නේ සිත තුළ මනෝස්පර්ශය තුළින්. ඒ නිසා චක්ක සංපර්ශ කියුමට සත්‍ය වශයෙන් ඒක මනෝස්පර්ශයක්. සෝත සම්පස්සේ කිව්වට සත්‍ය වශයෙන් ඇත්තේ එතන මනෝස්පර්ශයක්. අනිත් ඒවත් එමය ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස. ඒකට මනෝ සම්පස්ස ගැන කියන්න දෙයක් නැහැ. ඒක ඔක්කොම මනෝ සම්පස්සයක්. මේක පුළුවන් නම් ගෙදර ගියාට පස්ව නිමෙස්සරට ගියාට පස්ව සමාධිමත් සිතකින් නුවණින් ගැඹුරින් හිතලා බලන්න. Tamanට අවබෝධ වුණොත් තේරෙයි මං කියේ මොකද්ද කියලා. නැත්තම් තේරෙන්නේ නැහැ. ඒකට පස්සපච්චා වේදනා. පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. මේ පස්සේ තුලින් වේදනාවක් ඇති කර දෙන පස්සයක් තියෙනවා නැත්නම් පස්සේ තුලින් වේදනාවක් ඇති කර දෙන්න හැකි පස්සක් තියෙනවා කියලා මාමුලදී කියනවා. පස්සේ කියන්නේ ස්පර්ශය කියන එකට කියන පාළි වචනේ. එතකොට යම් කිසි කෙනෙක් තර්කක තර්ක කරන්නට පුළුවන් පස්සපච්චා වේදනා නම් මට මෙහෙම චක්ක සම්පස්සය තියෙනවා මෙහෙම වේදනාවක් ඇති වෙන්නේ මෙහෙම සෝත සම්පස්සය තියෙනවා ඒ වුණාට වේදනාවක් ඇති වෙන්නේ අර උදාහරණ වශයෙන් කිව්වොත් අපි මෙතන ඉන්නවා දැන් මේ කුරුල්ලෙක් කනගෙන සද්දයක් හරි මොකක් හරි සද්දයක් එනවා අපි නැත්තම් හොලඟාමන සද්දයක් හරි මොකක් අපිට කිසිම වේදනාවක් පහළ වෙන්නේ නැහැ පස්සේ ඇති වෙනවා එතකොට මේ පස්සපච්චය වේදනා කියලා බුදුහාමුදුරුවෝ කිව්වට ඒක සත්‍ය තුනේ නේද කියලා අවශ්‍ය නම් කෙනෙකුට තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක පොතන්තයක් නෙවෙයි කියනමුත් ඒක තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතන අර පස්සේ ගෙන දෙන වේදනාවක් ගෙන දිය හැකි ස්පර්ශ සහ වේදනාවක් ගෙන දිය නැහැ ස්පර්ශ කියන කොටස් දෙකකට මේක බෙදුවාම මේ ප්‍රශ්නේ කිසිම ගැටලුවක් උද්ගතවන්නේ නැහැ. ඒක නිසා වේදනාවන් දින දින පස්සේ තුලින් තමයි වේදනාවක් ගෙනෙන්නේ. සෑම පස්සයක් තුළින්ම වේදනාවක් ගෙන දෙන්නට පුළුවන් අපි දන්න පොත්වල හැටියට. ඒවා අපිට ප්‍රකට ඒවා නෙවෙයි. ඒවා ප්‍රකට නොවනවා නම් ඒ වේදනාව නිසා පසුවේ තියෙන තණ්හා උපාදාන ආදී කිසිවක් ඇති වෙන්නටත් බැහැ. මොකද වේදනාවේ මූලය නැත්නම් ඊට පසුවේ තියෙන ඵල ධර්ම පහළවන්නට හේතුවක්. එමේ නිසා පස්සේ නිසා වේදනාවක් ගෙන දෙනවා. වේදනාව දෙයෙන් දිය හැකි ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ වේදනාවක් ගෙන දිය හැකි ස්පර්ශයක් හමු වුණාට පසුව වේදනාව ගෙන දෙන්නේ ස්පර්ශයෙන් නිසාම නෙවෙයි. දැන් ඇහැට රූපේ දැක්කා, චක්කු විඥාන සෝය ආදී ස්පර්ශ ධර්ම පහළ වුණා. චක්ක සම්පස්සේ පහළ වුණා. මේ ඔක්කොම තමන්ගේ චිත තුළ පහළ වී ඇති වී නැති යන නාම ධර්ම ටික. මේක හරියට දකින කෙනෙකුට අත්දැකලා තියෙන කෙනෙකුට එදිනදා ජීවිතයේදී ඇහැකරනාසය ආදී ඉන්ද්‍රයන් තුළින් ওই සිතිවිලි අරමුණු දැකලා සිතිවිලි එනකොට මේක තමන්ගේ සිත තුළ ඇති වෙන නාම ධර්ම ටිකක් නේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැති වුණාට පස්සේ මේක ගන්නට කිසි දෙයක් නැහැ මෙතන මම කියලා ගේනුත් නැහැ මේ සිතිවිලි ඇති වුණා පැවතුණා නැති වුණා ඔච්චර මෙතන තියෙන්නේ මොනවද මේ බාහිර රූප ආර්ථාදී අරමුණු වල අගයන්ද තියෙන්නේ එතන තියෙන්නේ මහා මුලාවක් මේ දාදී අවබෝධයන් පැහැදිලිව අත්ද දැකලා තියෙන කෙනෙකුට අර පක්ෂයේ තුලින් වේදනාවක් ගෙන දෙන්නේ. ඒ කියන්නේ ඊටාම ලස්සන රූපයක් කියන ඇහැට අප සම්පස්යෙන් කිසිම ආකාරයේ සුඛාස්වාදයේ ගෙන දෙන වේදනාවක් කියන්නේ. ඊටාම ප්‍රිය වේදනාවක් කියලා කිසිම ආකාරයෙන් මේක නොම නොමනාපේ අසතට ගෙන දෙන වේදනාවක් කියන්නේ. මොකද ඒකේ අර සත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාදාමයේ පැහැදිලි ලෙසම අත්දැකලා තියෙන නිසා. ඒ අත්දැකපු නැති අයට මේ පස්සේ නිසා වේදනාව ඇති වෙනවා. ඉතින් මේ අත්දැකීම් නැති නිසා තමයි සංසාරයේ දෙකැසෙන්නේ. කියන්නේ අර පස්සේ නිසා වේදනාව ගෙන දෙන්නේ මේ ආකාරයෙන් කියලා දකින්නට පුළුවන් ශක්තිය ප්‍රඥාවෙන් කරන්නේ. ඒ ශක්තිය උදාකර දෙන්නේ ප්‍රඥාව තුළින්. ඒක දකින්නට නොහැකිකම තියෙන අවිද්‍යාව නිසා. එතකොට මේ අවිද්‍යාව යම් කෙනෙක් මුලිනුකට අදාළ නැත්නම් අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාත්මක ක්‍රියාත්මක වෙනකොට පස්සේ තුලින් වේදනාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. වේදනාව ක්‍රියාත්මක වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මනස ක්‍රියාකාරී භාවයට පත්වන වේදනාව. එතකොට අපි හිතමුකෝ කායයට දුක් වේදනාවක් කියලා දුන්නා කියලා කායයට ස්පර්ශයක් කැමින්නේ. පද දුකක් ගෙන දෙන ස්පර්ශයක් මොකක් හරි ආවා පද රසයක් පද සීතලක් හරි ඔන්න ඔය වෙන්නේ මොකක් හරි ස්පර්ශයක් ආවා එතකොට ඒක කායික වශයෙන් සුඛ හෝ දුක් වේදනාවක් ගෙන දෙන්නට පුළුවන් නමුත් අර මනසින් අල්ලාගෙන ඒ තුලින් පහළවන මනෝපවිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයේ එවැනි කෙනෙකුට පහළවන්නේ නැහැ ඒක නිසා මේ මනසේ ක්‍රියාදාමය දිගින් දිගට බලාගෙන යන්නට නම් අවිද්‍යාව පසුපසින් සිට අත් උදව් දෙන්නට ඕන. උපකාරක ධර්ම වශයෙන් පවතින්නට ඕන. එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මකවන්නේ ඒකයි මේ පරිසම්පාදන්නේ හරියට අවබෝධ කරගත්ත නැති අය සංසාරේ පුරා මෙරි මෙරි උපදින උපදී යනවා කියන්නේ පරිසම්පාදන්නේ හරියට අවබෝධ කරාට පස්ව සංසාර ගමන කොට කරනවා කියන්නේ ඔය වෙනි කරුණ නිසා තමයි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ුනේ පත්ුනේ පරිසම්පාද ධර්මයන් සම්මස්නය කිරීමෙන් බව ඒ නගරණේ සූත්‍රවල දක්වා තිබෙනවා. එතකොට මේ ඇහැට රූපයක් දැක්කාට පස්ව වේදනාව ගෙන දෙන්නට නම් තමන්ගේ මනසේ ක්‍රියාදාමය නිසි පරිදි සිදුවන්නට ඕන. කියන්නේ තද කල්පනාවකට වැඩිලා නැත්නම් මන්ද සීතත්වයෙන් නැත්නම් අතිකරදට බීමක් කියලා වගේ සීයේ මොකක්වත් නැති තත්ත්වේ වගේ එවැනි තත්ත්වයක් නෙවෙයි ක්‍රියාශීලී මනසක් තියෙන තෝර. ඒ ක්‍රියාශීලී මනසට පසුපසින් අවිද්‍යාව ක්‍රියාත්මක වන්නටත් ඕන. මේ සෑම හේතුවක්ම බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ මේ ප්‍රධාන හේතුව පමණයි මේ පස්සපච්චා වේදනා කියනකොට කියන්නේ. ඒ ක්‍රියාකාරී මනස තුළින් අර රූපේ දැක්කාට පසුව රූපය හඳුනා ගන්නට ඕනේ. මේ රූපය හඳුනා ගැනීම පිළිබඳ තියෙන මෝඩකම ඉවත් කරන්න නැති පුද්ගලයන්ට ඒ කියන්නේ රූප සංඥාව පිළිබඳ තියෙන අවිද්‍යාව තුරන් කර නැති අය. රූප සංඥා පහල වෙන එක નિરાයාසයෙන්ම වාගේ සිදෙනවා. තමන්ගේ උත්සාහයෙන් තොරවම වාගේ සිදෙනවා. මේක හරියට තේරුම් ගන්න පුළුවන් වන්නේ රූප සංඥා පිළිබඳ අවිද්‍යාව නිරුද්ධ කරපු කෙනෙකුගේ සිත තුළ කිසිම රූපයක් දැක්කට කිසිම සංඥාවක් ඇති නොවන අත්දැකීම ලැබුවට පසුව පමණයි. කියන්නේ මොනම රූපයක් දැක්කත් මොනම සංඥාවක් ඇති නැහැ ඒ දැක්ක ඇච්චරයි කියන්නේ කියලා හිතන්නේ නැහැ මිනිහා කියලා හිතන්නේ නැහැ හිතෙන්නේ නැහැ දර්ශනයි කියලා හිතෙන්නේ නැහැ කතයි කියලා හිතෙන්නේ නැහැ ඒ දැක්ක ඇච්චරයි. එතනින් නවතිනවා. මෙතන මේ රූප සංඥා පහළ වීමේ හේතු ටිකක් තියෙනවා. එනකන් සදාන වශයෙන් අවිද්‍යාව. ඒ අවිද්‍යාව පවතින තාක් කල්ම දකින්න රූපයන් හඳුනා ගන්න. මේ හඳුනා ගැනීම බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේ රූපයේ තුළ තියෙන ඒකේම නයිසර්ගික ගුණයක් වශයෙන් විද්‍යමාන වන ධර්මයක් කියලා. කිසිම රූපයක කිසිම කෙනෙකුගේ සිත තුළ සංඥාවක් ඇති කර ගැනීමට හැකියාවක් නැහැ. ඒ කියන්නේ කිසිම රූපයකට එහෙම හැකියාවක් නැහැ. කෙනෙකුගේ සිත තුළ සංඥාවක් ඇති කරලා දෙන්නට. නමුත් අපේ සිතෙන් තමයි විවිධ විවිධ සංඥා ඇති කරගන්නේ. සිතේ තියෙන ස්වરૂපයන් මත. තමන්ගේ අත්දැකීම් පහුගිය කාලයේ තිබෙන අත්දැකීම් ඒ වගේම තමන්ගේ සිතේ පවතින ස්වરૂපයන් ආදී කරුණු මත දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු කෙනෙක් හොඳට පිළිකුල් භවනාව වඩලා වඩලා වඩලා සිටිනවා තවත් කෙනෙක් ධාතු මනසිකාර භාවනාව හොඳට වඩලා වඩලා වඩලා තියෙනවා. තවත් කෙනෙක් අනිත්‍ය සංඥාව හොඳට වඩලා වඩලා වඩලා දිනු කරලා දිනු කරලා තියෙනවා. දැන් මේ තුන් දෙනෙක් උදාහරණයක් ගමු තව නැත්නම් ගන්න පුළුවන්. අපි මේ තුන දෙනා විතරක් ගමු. මේ තුන් දෙනා එකම ලස්සන රූපයක් දැක්ක අපි හිතමු ප්‍රේමියෙක් නම් කාන්තාවක් කාන්තාවක් නම් ප්‍රේමියෙක් ලස්සන රූපයක් දැක්කයි කියලා. අර පිළිකුල් පිළිකුල් පිළිකුල් කියලා හොඳට දිනු කරපු පුද්ගලයාට ඒක දකිනකොට මේ පිළිකුල් ගොඩක් දුගඳ හැමන අපවිත්‍ර කොටස් ගොඩක් කියලා තමයි සංඥාව පහළවන්නේ. ලක්ෂණයි කියලා ඉන්නේ මේක මහ පිළිකුල් ගොඩක් මේ අංකලින් වෙලා තිබුණාට ඇතුලේ ඉන්නේ ඔක්කොම මේ ජාලරා ගොඩක් මේ ඒ වගේ දුගඳ හැමන ගොඩක් මේ කියන ඒකෙම හැඟීම එයාගේ සිත තුළ ඒ සංඥාව පහළවන්නේ. දැන් අර ධාතු වශයෙන් නෝනින් පින්නස විමසා දැක දැක දැක දැක හිතපු පුද්ගලෙක් ඉන්නවා කියන්නේ ඒ පුච්චරය මේකට හානිය මෙතන තියෙන්නේ මොනවද මේ පාඨවි ධාතු ගොඩක් ආපෝ ධාතු ගොඩක් තේජෝ වායු ධාතු ගොඩක් මෙතන ධාතු ගොඩක් ධාතු ගොඩක් ධාතු ගොඩක් කියන සංඥාව ඇතිවන්නේ අර වංගි සාමුදුරේ ආනන්ද හාමුදුරේ ගමනක් යනකොට පින්න පාතේ හරි කොහේ හරි වඩිනකොට ලස්සන ගාන්ධාවක් දැක්කම වංගී සාමුදුර බුදුහා ආනන්ද හාමුදුරන් කියනවා ස්වාමීන් වහන්සේ මගේ සිත රාගයෙන් පරිතයි හාමිය රාගයෙන් දැවෙනවා මට පිහිටවන්නේ කියලා රහත් වෙන්න ඉස්සෙල්ලා මම ඉස්ලාම් හන්සේ රහත් වෙන්න ඉස්සෙල්ලා ඒ කතාව කිව්වා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා මොක ධාතු ගොඩක් කියලා බලන්න මම ඉස්සෙල්ලා. මේ ධාතු ගොඩක් පසන්න ලබනවා. ඉතින් ධාතු වශයෙන් දකින්නට දක්ෂ පුද්ගලයාට ඒක ධාතු ගොඩක් වශයෙන් තියෙනවා. කාන්තාවක් පිළිමියෙක් එහෙම අදහස් නෑ. ඒ සංඥාව කියන්නේ අපි හිතමුකෝ අනිත්‍ය සංඥාව අර කල්පිකත් ඒකවත් මුසේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා හොඳටම දකින්නයි අනිත්‍ය සංඥාව. එයා දකින්නකොටම තේරෙනවා අනේ මේ මගේ සිත තුළ සිතක් ඇති වෙනවා ඒක නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඔච්චරනේ. මේක ගැන හඳුනා ගන්න සංඥාවක් ඇති වෙනවා නැති වෙනවා ඔච්චරනේ. මේ රූපයක් ඇති වෙනවා නැති වෙනවා ඔච්චරනේ. ඔක්කොම අනිත්‍යයි කියලා ඒ දකින්න සිතත් අනිත්‍යයි කියලා දකින්න. එයාට මොනම සංඥාවක්වත් දෙන්නේ අර අනිත්‍ය කියන සංඥාව පිටිට. එතකොට මම මේ කතාව මේ ඇට කිව්වේ ඇහැට රූපයක් දැක්කාට පසුව චක්විඥාණයෙන් පසුව පහළ වෙන රූප සංඥාව ඇතිවන්නට විවිධ හේතු තියෙනවා. එක එක්කෙනාගේ දෘෂ්ටි කෝණ විවිධයි. එක එක්කෙනාගේ අවබෝධයන් විවිධයි. එක එක්කෙනාගේ ප්‍රඥා මට්ටම් විවිධයි. එක එක්කෙනාගේ නැඹුරු භාවයන් විවිධයි. ඒ කියන්නේ කාමයේ නැඹුරු අය ඉන්නවා, නෛකම්මයේ නැඹුරු අය ඉන්නවා, නැත්නම් මෛත්‍රී කරුණාවට නැඹුරු අය ඉන්නවා, ද්වේෂයට නැඹුරු අය ඉන්නවා. ඒ වගේ අධිමුක්ත භාවයන් තියෙනවානේ. ඒ අධිමුක්ත භාවයන් විවිධ පුද්ගලයාගේ විවිධ විවිධ ආකාරයෙන් වෙනස් වෙනවා. මේ හැම එකක්ම ඊට අමතරව තමන්ගේ පසුගිය අත්දැකීම් මත හිතට කාවැදී ඇති හේතු ආදී විවිධ කරුණු තියෙනවා. මේ සංඥාව ඇති වීම සඳහා දටක රූප සංඥාවයි. මේ ඇති කරගත්තු සංඥාවට අනුව තමයි වේදනාව කියන්නේ. දැන් අර පිළිකුල් පිළිකුල් කියලා ඇති කරගත්තු සංඥාව ඉගෙන පුද්ගලයාට ඒ රූපේ දැකලා රාගසිතක් ඇති වෙන්නේ ආසාවක් ඇති වෙන්නේ පිළිකුල් සාගතයි. ඒතර පිළිකුල්සහගත එකක් ඇතිවෙන්න උපේක්ෂා වේදනාව ඇති වෙන නිර්පන් ප්‍රඥා සම්ප්‍රේත වුණා. සමහර විට පටිඝසිතක් ඇති වෙන්නට පුළුවන් ප්‍රඥාව මද වුණා. එතකොට පටිඝසිතක් කියන්නේ ගැටීමක්. එතකොට ඒක දුක් වේදනාවක් වඩ පරිවර්තනය වෙන්න ඉතින් උපේක්ෂා වේදනාව හෝ දුක් වේදනාවක් එතෙන්දී ඒ පස්සපච්චා වේදනාව කියන එකදී ඇති වෙනවා. අපි හිතමුකෝ දැන් මේක ධාතු මනසිකාරයේ දිනු කරපු පුද්ගලයාගේ රූපේ දැකලා මේක ධාතු කොටස් ධාතුව එයාට පටිගයක් තියෙන්නේ එයාට ආශාවක් තියෙන්නේ නැහැ එයාට කෙලින්ම උපේක්ෂා වේදනාව පහළ වෙනවා ඥාන සම්ප්‍රිත උපේක්ෂාවක් වියකි එතකොට අර අනිත්‍ය වශයෙන් දැකපු කෙනාට කොයිම ආකාරයකින්වත් ඒ කියන අර සුඛ වේදනාවක් ඇති වෙන්නේ නැහැ දුක් වේදනාවක් වෙන දෙන්නේ නැහැ කෙලින්ම උපේක්ෂා වේදනාවක් කියලා දෙනවා කෙලින්ම ඥාන සංකෘත උපේක්ෂා වේදනාව. එතකොට ඒකේනාගේ සිත තුළ ඒ තප්ප සම්පස්සේ තුලින් පහළ වේ හැකි වේදනා ඇතිවීමට විවිධ හේතුන් බලපානවා. නමුත් මේ කුයි හේතුව තිබුණා වේදනාවක් ගැනීමට මූලික කරුණ වන පස්සේ තිබෙන්නේ නැතුව. ඒ පස්සේ තිබුණ නැත්නම් අනිත් කර්ම මොකක්වත් තිබුණාට වේදනාවක් පහළවන්නේ නැති නිසා බුදුචානන් වහන්සේ ප්‍රකාශ කරනවා පස්සපච්චය වේදනා කියලා. එතකොට මේක ඉතින් විස්තර වශයෙන් මේ තේරුම් ගන්නට ඕනේ. චක්කු සම්පස්සේ නිසා චක්කු සම්පස්සජ වේදනාවක් ඇතිවෙනවා කියන්නේ. චක්කු සම්පස්ස පත්‍ය චක්කු සම්පස්ස සංකුච්චක්කු සම්පස්සජ වේදනාව කියලා කියතේ කරනවා. පස්සපච්චා වේදනා කියන එක අපි කොටස් වලට කඩනවා ඒකයි කියන්නේ. සෝත සම්පස්සේ නිසා සෝත සම්පස්සජා වේදනාව ඇති වෙනවා. ධාන සම්පස්සේ නිසා ධාන සම්පස්සජා වේදනාව ඇති වෙනවා. ජීව සම්පස්සේ නිසා ජීව සම්පස්සජා වේදනාවත් කාය සම්පස්සේ නිසා කාය සම්පස්සජා වේදනාවත් මනෝ සම්පස්සේ නිසා මනෝ සම්පස්සජා වේදනාවත් ඇති වෙනවා. දැන් මේ කරුණ කියනකොට මේ හැට ගැඹුරින් ප්‍රශ්නාවක් තියෙනවා නම් තේරෙන්නට ඕන එක් කාරණාවක් තිබෙනවා. මං කියවා චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස කියන ඔක්කොම මනෝ සම්පස්සේ කියනවා. දැන් මේ ඊළඟට ඒකට පටහැනි කතාවක් කියනවා. චක්කු සම්පස්සේ නිසා චක්කු සම්පස්ස ජා වේදනාවක් ඇති වෙනවා. ඒ කිසිම පටහැනි භාවයක් නැහැ. එතකොට මේ චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගහන සංදිවා කාය සංපස්සජා වේදනා කියලා අපි කියුවට මේ සෑම එකක්ම මනෝ සංපස්සජා වේදනා. ඒකේ අයිතිය ප්‍රායෝගික වශයෙන් බලනොත් කිසිම වෙනසක් නැහැ කිසිම විදර්ශයක් නැහැ මනෝ සංපස්සජා වේදනාවමයි ඇතිවන්නේ. චක්ක සංපස්සේ පරිම වේදනාවක් ඇති වුණත් සෝත සම්පස්සේ තුලින් වේදනාවක් ඇති වුණත් ධාන ජීවාකාර කියන එන්නේ මේ ඒ ස්පර්ශ තුලින් කවර වේදනාවක් ගෙන දුන්නත් ඔක්කොම මනෝස්පර්ශයේ තුලින් ගෙන දෙන වේදනාවක්. ඉතින් මේ මනෝස්පර්ශයේ තුලින් ඇතිවන වේදනාව තමයි ඔක්කොම ඒ කොටස් හයකට බෙදලා බුදුහාමුදුරුවෝ පෙන්වන වේදනා කොටස් හයක්. ඒක අපි නුවණින් දකින්නට ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන්කමක් වෙන්නට ඕනේ. ඇහැට රූපයක් පෙන්වන්නට පස්සේ කොහොමද මට වේදනාවක් පහළවන්නේ? එතකොට Tamanට තේරෙනවා අර විදිහට සංඥා පාරිනවා විවිධ හේතු නිසා මේ සංඥාවට අනුකූල වන ආකාරයෙන් වේදනාවක් කියලා හොඳයි කියන සංඥාවක් නරකයි කියන සංඥාවක් නැත්නම් මදහස් සංඥාවක්. ඕකට අනුකූල වන ආකාරයෙන් හොඳ නරක මදහස් වේදනා පහළවන්නේ. සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා පහළවන්නේ. එතකොට මේ වේදනාව කොහෙද ඇතිවන්නේ? Tamanගේ සිත තුළ. දැන් ආපස්සට මුලට ගියොත් එහෙම වේදනාව ඉඳලා වේදනාවත් සිත තුළ තියෙන ධර්මයක් නාම ධර්මයක්. රූප සංඥාව කියන එකක් සිත තුළ තියෙන නාම ධර්මයක්. ඊළඟට චක්කු විඥානය කියන එකක් සිත තුළ තියෙන නාම ධර්මයක්. ඒ පිළිබඳ යම්කා සිතිවිලි පහළ වෙනා නම් ඒ කොහොම සිත තුළ පහළ වෙන නාම ධර්මයක්. චක්කු සම්පස්සජා වේදනා කියන එක තනිකරම තමාගේ සිත තුළ පහළ වෙන නාම ධර්ම ක්‍රියාත්මක වීමක්. නාම ධර්මය තියෙනවා, පවතිනවා, නැති නැච්චර. දැන් ඇතිවෙච්ච නාම ධර්ම මේ මොහොතේම නැති යනවා. ඉතින් මොකද්ද මෙතන අගේ යන්න තියෙන්නේ? අපි දුර හොඳ සුඛයක් විඳිනවා කියලා හැර රූපයක් දැකලා හොඳ සුඛාස්වාදයක් විඳිනවා කියලා රස රූපයක් දැක්කේ. ඉතින් ඒක දී ඇඳපු ඉලක්ක වගේ එතනම ඇතිලා නැතිලා ගියා. ඊට පස්සේ ඉතින් ඒ කියන්නේ හිත හිතා පස්සේ ඉතින් සංඥා ඇති කරගන්න පුළුවන් ටික කාලයක් යනකම් ඕනනේ. නැත්තම් ඒක එතනම ඇතිලා නැතිලා ගියා. මොකක්ද මේකේ තියෙන හරය? දැන් පසුගිය ජීවිත කාලය පුරා අපි ඇහැට රූප දැකලා යම් කිසි සුඛ ආස්වාදයක් වින්දන. අද මොනවද ඉතිරි වෙලා තියෙන්නේ? ඒ ඔක්කොම නිරුද්ධ වී යන ධර්ම අනිත්‍ය ධර්ම. දැන් යම් කිසි කෙනෙක් රූපයක් දැකලා සුඛාස්වාදයක් විඳිනවන තමන්ගේ හිත තුළ මේ වේදනාම ධර්මයක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඔච්චර. ඕක හරියට තේරෙනවා නම් කර්මයට අවබෝධයක් අදට කාලෙදී ගොස් තියෙනවා. ඒක මේ දැන් මෙහෙට කියනකොට මේ කරුණ අවබෝධ වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. තමන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තමන්ගේම අත්දැකීම් තුළින් භවනා තුළින් අත්දැකලා හරියට අවබෝධලා තියෙනවා. ඇහැට රූපයක් දැක්ක ගමන් චක්ක සංපස්සයක් ඇති වෙලා වේදනාවක් ඇති වෙනකොටම මොනවාදේ නාම ධර්මයක් ඇති වුණා පැවතුණා නැතුණා මේක ඇති වුණත් එකයි පැවතුණත් එකයි නැති වුණත් එකයි ඇති වෙලා ගියාට පස්සේ කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මෙතන ඉතින් මේ වේදනා මාත්‍රේ ඇති මගේත් නෙවෙයි මගේ ධර්මයේ මට අයත් ධර්මයකුත් නෙවෙයි ඒක ඇති වුණා පැවතුණා නැතුණා ඉතින් මේක මොන අභියක්ද මොන වටිනාකමක්ද නැත්තම් මොකද්ද මෙතන උපාදාන කරන්න තියෙන්නේ කියලා පැහැදිලි දර්ශනයක් සමාගයේ සිටට කාවැදී කියනවනම් අය ඇහැකටෙන රූප තුළින් ඔය කියන සුඛ දුක්ඛ වේදනා ගෙන දෙන්නේ ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියලා කියනවනේ ඔය පරිසම්පාදනත් පැත්තට කතා කරනකොට පස්සේ නිරුද්ධ වෙනකොට මානෙනි වේදනාව නිරුද්ධ වෙනවා. එතකොට ඒවා ගැඹුරු කරුණු ඒවා මෙතෙන්ට කියන්න අවශ්‍ය නැහැ. නමුත් යන්තම් ඔය සීපත් කිරීමක් කරේ. එතකොට සෝත සංපස්සය වේදනා සෝත සංපස්සය තුලින් ඇති වෙන වේදනාවක් තනිකර මනෝ සංපස්සය තුළ නිසා පහළ වෙන එකක් බව තේරුම් ගන්න. ශබ්දේ නිසා එනින්ම සෝත්සම්පස්සේ තුنين වේදනාවක් කියලා දෙනවන්න අපි කැමති වුණත් නැකමැති වුණත් සබ්දේ තුنين සෝත සම්පස්සජා වේදනාව කියලා දෙන්නට ඕන. මේ අත්දකින්න ඕන නම් පුළුවන් නම්. තමයි මේක ආශා කරන මිහිරි සින්දුවක් අහා සතුට විඳින්න. ඉඳලා ඉඳලා මේක මගේ හිත තුළ ප්‍රාත්මක කරන නාම ධර්මයක් ඇතේ තියෙනවා නැතින වැඩක් මේනි මොකද්ද මේකේ තියෙන්නේ කියලා හුස්ස අවබෝධයක් ඇතිලා ඒ සම්දේශම නැවත කන් දෙන්නේ මොනම වේදනාවක් හිත තුළ ඇති වෙන්නේ අවේ ඇති නැහැ පැහැදිලිවම Tamanට තේරෙවි අවබෝධ වුණොත් තේරෙවි මේක තනි කර මනෝ සම්පස්සේ තුනේ සිදුවන ක්‍රියාදාමයක් කියලා අනිත් ඉන්ද්‍රයන්ටත් මේ ආකාරය එතකොට මේ වේදනාව උපාදාන කරගෙන කටයුතු කරන එක නතර කරන්නට පුළුවන් වෙනවා. වේදනාව උපාදාන කරන එක නතර කරන්නේ රහත් වෙනකොට. එයින් පහළ සත්‍යයේ සම්පූර්ණ මේ මුලින්ම ප්‍රදානට බෑ. ඒකයි මේ පරිසම්පාද ධර්මයන් හරියට අවබෝධ කරගෙන සංසාර විමුක්තිය සම්පූර්ණයෙන් ලබනවා කියන්නේ. එතකොට මේ වේදනාව කෙරෙහි තියෙන රාගංශයත් දුක් වේදනාවට තියෙන පටිඝාංශයත් අදුක්කම සුඛේවත් උපේක්ෂා වේදනාවට තියෙන අවිජ්ජා අංශයත් උඩට දාන්නේ නැතුව අවිද්‍යාව අයින් කරලා විද්‍යාව උපදවා ගන්න නැතුව මේ ජීවිතයේදීම දුක කෙලවර කරයි කියන කරුණ කිසිදා සිදු නොවනවායි කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. සුඛාය වේදනාය රාගාංශයන් අපහාය සුඛ වේදනාව පිළිබඳ තියෙන රාගාංශය අයින් කරන්නේ නැතුව දුක්ඛාය වේදනාය පටිඝානසයන් අපටි විනෝදෙත්වා දුක්ඛ වේදනාව කෙරෙහි තියෙන පටිඝානසය සම්පූර්ණයෙන් ගලවා ඉවත් කරන්න නැතුව එදවට අදුක්ඛ සුඛාය වේදනාය අවිජ්ජානසයන් අසමෝහනිත්වා අදුක්ඛ සුඛ උපේක්ෂා වේදනාව පිළිබඳ තියෙන අවිජ්ජා අනසය සම්පූර්ණයෙන්ම අයින් කරන්න නැතුව අවිජ්ජං අපහාය අවිජ්ජාව ප්‍රහාණය නොකර විද්‍යං උපාදිත්වා විද්‍යා විද්‍යං අනුපාදිත්වා විද්‍යාව උපදවා ගන්නේ නැතුව විත්තේ ධම්මයේ මේ ජීවිතයේදීම දුක්ඛ සංකරෝ භවිෂති තීනේ කන්තාන විද්‍ය දුක කෙලවර කරයි කියන කරුණ සිදුවන්නේ නැහැ එහෙම බුදුහාමුදුරුවෝ කියලා කියනවා එතකොට ඒ වේදනාව පිළිබඳ හදා අවබෝධය හරියට අවබෝධ කරගන්නකොට අනික්කරම මේ සංසාර ගමන සම්පූර්ණ නැත ගන්න පුළුවන් කියන එකයි අදහස් කරන්නේ. එහෙනම් මේ බුදුහාමුදුර ප්‍රකාශ කරලා තියෙන්නේ නිකන් ආවට ගියාට නෙවෙයි සත්‍ය වශයෙන්ම කරන්නට පුළුවන් දෙයක් සිදුවන දෙයක් මේ බුදුහාමුදුර ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේම දන්නා දැකලා තියෙන අත්දැකලා තියෙන. නැතුව බුදුහාමුදුර කිසිවක් දේශනා කරන්නේ නැහැ. ඒ නිසා මේක පරම ගම්බීරෝ සත්‍යයක් තියෙනවා. එහෙටින් වේදනාව පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කරගන්නට මේ උත්සුක වන්නට ඕන. මේ වේදනාවට ඇලිලා බැඳිලා කටයුතු කිරීම නිසා තමයි දුක් වේදනාවට ගැටෙන්නේ සුඛ වේදනාවට තියෙන ආශාව නිසා. ඒකට දුක්ඛම සුඛ ප්‍රේක්ෂා නැදහත් වේදනාව කෙරෙහි අවිද්‍යාව පහළවන්නේ මේ වේදනාවේ යථා තත්ත්වය නොදන්නාකම නිසා. මේව නිසා මේ ඔක්කොම උපාදාන කරන ලෝකයක් අල්ලගෙන තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් උපාදාන කරගෙන එතෙන් සංසාරේ දිගින් දිගට දිගින් දිගට ගැට ගැට ගැලී ගැට ගැට ගැලියා ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ওই මහා නිදාන සූත්‍රයේදී මේ පටිච්චසමුප්පාද ධර්මයන් හරියට අවබෝධ කරගත් සත්‍යෝ ආනන්ද පූල් බෝලයක් මේ පැටලීමට මේ සංසාර ලෝකයෙන් පැටලි පැටලි සසර දුක ඉක්මවා යන්නට නොහැක නැවත නැවත ඉකදී ඉකදී මෙරි මෙරි සසර දුකම අනුභව කරනවා කියන්නේ. ඒ නිසා මේ පටිච්චසමුප්පාද ධර්මයන් අවබෝධ කරගන්න එක කොයිතරම් ශක්තිකක්ද කියලා තේරුම් ගන්න. මේව අවබෝධ කරගන්න බැහැ පටිච්චසමුප්පාද ධර්මයන් ගැඹුරුයි. ගැඹුරු අර්ථයක්මයි තියෙන්නේ ගැඹුරෙන්මයි වැටෙන්නේ බව බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා පටිච්චසම්පාදෝ විඥානන්දම් පටිච්චසම්පාදම් විඥානන්ද ධම්ම ගම්බීරෝච්ච ගම්බීර අවබෝධෝ කියන්නේ ගැඹුරුයි ගැඹුරු අර්ථයක්මයි තියෙන්නේ ඒක නිසා දැන් අද කියපු කරුණක් මම මේ පුළුවන් තරම් සරල කරලා කතා කරේ නමුත් මේ ඇත්තේක මා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නට හැකියාව ලැබුණාද කියන එක මා දන්නේ කෙසේතත් මෙම දේශනාව නැවත නැවත නැවත නැවත කීප සැරයක් හරි අහන්න. ඇහුවට මදි අහලා ඒ ගැන අවධානය යොමු කරලා සමාධිමත් හිතකින් බලන්න. බලනකොට මේ මොනවද මේ කියලා කියන්නේ මොනවද මේ කියලා කියන්නේ කියලා Tamanටම අවබෝධ වුණොත් තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට අනුව ඒ අවබෝධය ලබා ගන්නට පුළුවන්කම ලැබුණොත් මේ කියපු ධර්මයේ ධර්මද්දරටෝ තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. කියපු දේ වැටහෙන එක නෙවෙයි මම මේ අවබෝධ අවබෝධය කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රත්‍යක්ෂ වේසක් දෙකීම. අන්න ඒ විදිහට කටයුතු කරන්නට උත්සාහ ගන්නට ඕන. එතකොට මේ අද අපි ප්‍රකාශ කළේ අර පලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා කියන කරුණු දෙක. එතකොට සලායතන කියන කරුණ කලින් අපි විස්තර කළා පස්සේ කෙනෙක් කොටස් හයකට දාලා විස්තර කළා දක්වලා තියෙනවා ධප්ප සම්පස්සෝත ධාන ජීවාකාය මනෝ කියන එක තෑම වචනේන පස්සේ කියන වචනේ එකතු වෙයි ධප්ප සම්පස්සෝත සම්පස්සාදී වශයෙන් එතකොට මේ පස්ස කායවල හයක් කියලා තිබුණාට සත්‍ය වශයෙන් මෙතන මනෝ පස්සේ පමණයි තියෙන්නේ කියන කරුණයි අවධානය කළ පෙන්වන්න ඒක තේරුම් ගැනීම සඳහා මේ ඇයට අතීත ආරම්මන සහ අනාගත ආරම්මන දෙක ඉස්සෙල්ලා අවධානය යොමු කරලා බලන්න. එතකොට අනාගත ආරම්මන අතීත ආරම්මන කිලින්ම මනෝස්පස්ය තුලින් ඇති වෙන ආකාරය පිළිබඳ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒක දකින්නට පුළුවන්. වර්තමානයේ දකින්න ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටම් වරමුණු තුලින් ඇතිවෙන ස්පර්ශය අනිකරම මනෝ ස්පර්ශයක් වන ආකාරය දකින්න. ඒක දකින්නට නම් මේ සෑම එකක්ම මනසේ තුල පහළ වන නාම ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් කර වෙන දෙයක් නොවේ කියන කරුණ ඉතින් උන්කදී ඒක අවබෝධ කරගන්න බලන්න. ඊළඟට පස්ස පච්චා වේදනා කියනකොට පස්සේ තුලින් වේදනාව ඇති වෙනවා කියන එකයි. ඒ වේදනාවත් පස්ස කොටස් හයක් තියෙනවා නම් වේදනා කොටස් හයක් තියෙනවා. චක්කසෝත දාන ජීවවාස කාය මනෝ කියලා හයක්. පස්ස තියෙනවා චක්ක සම්පස්සේ ඒ නිසා චක්ක සම්පස්සදා වේදනා. ඒක සෝත සම්පස්සේ ඒ නිසා සෝත සම්පස්සදා වේදනා. මේ චක්ක සම්පස්සදා වේදනා කියන එකේ අදහස චක්ක සම්පස්සේ නිසා උපන් අටගත් වේදනාව කියන එකයි. සෝත සම්පස්සදා වේදනාව කියන්නේ සෝත සම්පස්සේ නිසා උපන් හටගත් වේදනාව. ඒ වගේම අනිත් ඒවා මේ එක එක ස්පර්ශ නිසා හටගත් පාළු වේදනාව කියන එක. ඒකට මේදී අපි ප්‍රකාශ කළේ විශේෂයෙන්ම මේ පස්සේ තිබූ පමණින්ම වේදනාවක් වෙන දෙන්නේ නැහැ. වේදනාවක් ගෙන දෙන්නට පුළුවන් ස්පර්ශයක් තියෙනවා වේදනාවක් කියන්නේ ප්‍රකටමන ආකාරයේ වේදනාවක් ගෙන දිය නැති ස්පර්ශයක් තියෙනවා එතෙන්දී අපි සැලකිල්ලට බඳුන් කළ යුත්තේ අර ප්‍රකට වශයෙන් වේදනාවක් ගෙන දෙන ස්පර්ශ පමණයි ඒවා තුළින් මොනවත් වේදනාවක් ගෙන දීමට නම් අර රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා ආදී සංඥාවන්ගේ ක්‍රියාදාමයේ සිටේ ක්‍රියාදාමයේ තමන්ගේ මනසේ පවත්නා ස්වરૂපය ආදී විවිධ කරුණු ඒ සඳහා හේතු වන බව පෙන්වන්න කලින් ඒ අනුව ඒ ඔක්කොම තමන්ගේ මනස තුළ ක්‍රියාත්මක වන ක්‍රියාදාමයන් පමණයි. ඒ වගේම චක්ක සම්පස්සදා වේදනා ආදී වශයෙන් වේදනා කොටස් හයක් කියලා අපි ප්‍රකාශ කළාට සත්‍ය වශයෙන්ම තියෙන්නේ මෙතන මනෝ සම්පස්සේ තුලින් ඇතිවන වේදනාවක් පමණයි කියන එකයි අපි පෙන්වන්නේ. මේකත් එකපාරට මේ තේරුම් ගන්නට ඕනේ කියවන්නට පුළුවන් නිමිස්සෝ කියාට පසු හොඳින් කල්පනා කරන අවබෝධ කර ගන්න බලන්න මේක මෙහෙමද වෙන්නේ මෙහෙම නෙවෙයිද වෙන්නේ කියලා. මං කිව්වට පිළිගන්නට එපා මේ හැම තේරුම් ගන්න අවබෝධ අවබෝධ කර ගන්නවා. එතකොට තමයි මේවා තේරෙන්නේ. ඊළඟට අපි ප්‍රකාශ කරේ විශේෂයෙන්ම වේදනාව ගැන තියෙන වැරදි දෘෂ්ටිය වැරදි අවබෝධය ඒ වේදනාව කෙරෙහි තියෙන අවිද්‍යාව දුරු කර ගැනීමට හේතු පාදක වන කරුණු කීපයක් විශේෂයෙන්ම වේදනාව ඔක්කොම අනිත්‍යලුබස් නිරුද්ධ වී යන ආකාරයේ වේදනාව විඳිනවා කියන්නේ Tamanගේ සිත තුළ නාම ධර්මයක් ඇති වී නැති යාම හැර වෙන දෙයක් නෙවෙයි මේ ඇති වී නැති යන වේදනා නාම ධර්මයේ ඇතිලා ගියත් එකයි නැතිලා ගියත් එකයි ඒකෙන් කිසිම Tamanට ඒකෙන් ලාභයක්වත් නැහැ ඇති වැඩකුත් නැහැ ඒක නිසා ඒ අවබෝධය තියෙනවා නම් ওই නාම ධර්ම හේතුණාවයි නැතුණාවයි කියලා අපිට ඒව උපාදාන නොකරගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ සුඛ දුක්ඛ මඳහක් කියන වේදනා තුනක ඒ තියෙනවා සුඛ වේදනාවට රාගය පහළ වෙනවා දුක්ඛ වේදනාවට පටිඝය පහළ වෙනවා අදුක්ඛම සුඛ වේදනාවට අවිද්‍යාව පහළ වෙනවා මේ සියලුම මනුෂ්‍ය ධර්මයන් කාමරාගන්සේ පටිගන්සේ අවිජ්ජානසේ කියන අනුසේ ධර්මයන් සම්පූර්ණයෙන් මුළුමනින්ම ප්‍රාදාමන් නැතුව කවදාවත් කෙනෙකුට සසර දුක සම්පූර්ණයෙන්ම නිව කරන්නට බැහැ කියන කරුණයි අවසාන වශයෙන් පෙන්වන්න කලේ. ඒකට ඒ අනුව පිළිපැදීම තුළින් මේ ඇටත් මේ ධර්මයෙන් ප්‍රෝණයක් ගන්නට අවශ්‍ය නම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ විදිහට සමාවිතින්ම අවබෝධ කරගත්තොත් පමණයි. නැත්නම් ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසල සත්‍යයක් ලැබේ. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසල සත්‍යයේ නේද වශයෙන්ම කව ඔහු දවසකේ ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා නිවන් ලබා ගැනීම සඳහා හේතු උපනිෂේ වෙනවා. ඒ තේම වේවා කියලා ආශිර්වාද කරන්න මෙම දේශනාව දැන් කරන්න. දෙවියන්ට අපි සින් දෙනවා ආකාශත්තාජයෙන් පාටින් දෙනවා ආකාශත්තාජ බුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චන්දකං සාසනං ආකාශත්තාජ බුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චන්දකං දේශනං ආකාශත්තාජ බුම්මත්තා දේවානාගාමයිතිකා සම්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති ශාසනයත් කරන්නේ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාවනිබ්බාන පත්‍යයි සම්මේ පුඤ්ඤං ආසවතේවා වහන්වතු සම්ප දුක්ඛා සමුච්චතු මේ ප්‍රදේශයේ පුසස්සක්යෙන් බලයෙන් මේ අධිවනසක් සියලු වාසනා ශක්තිය දා වේවා අභිවාදන සීලිස්ස නිත්තං වද්ධා පුසායනෝ සත්තාරෝ ධම්මා වත්තන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවචේතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිද්දතු සෝපත්තේ වානවසරතිවා